තෙරුවන් සරණයි ආයිබෝවන් සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතුකමින් අදත් අපි ඔබව පිළිගනු ලබනවා ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනට පසුගිය සති කීපය තුළදීම අපි සාකච්ඡාවට බඳුන් කරා රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම විනිශ්චය ග්‍රන්ථයට සබැඳිව මේ සමාජය තුළින් උත්පන්න වෙන්නා වූ යම්කිසි ගැටලුකාරී අවස්ථාවල ධර්මයේ පිළිබඳ ගැටලුකාරී මාතෘකා පිළිබඳ අපේ ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරමින් පවතිනවා. වෙනද වගේම සුපුරුදු විදිහට අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ දේශකයන් වහන්සේ සියස බැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අදත් වැඩමවා වදාරා සිටිනවා. අපි ප්‍රථමයෙන් උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සිනායක ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අදත් අපේ මැදිරි සංකීර්ණයට වැඩම අවදාරා සිටිනවා අවසරයි අපේ ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේව අපි පිළිගනු ලබනවා අපේ පින්වතුනේ අපි මේ වන විට කතා කරමින් පැවතියේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයට අදාළව සහ එහි මූලික අධීරයන්ගේ තියෙන මේ දහම දැනගනිමින් පවතින සමාජයක මේ දහම විනිශ්චය කරමින් යන සමාජයක මිනිසුන් තුළ මතුවෙන වැරදි මතිමතාන්තර වැරදි ආකල්ප පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ විසින් මනා ධර්ම විග්‍රහයක් අපි වෙත ඉදිරිපත් කරමින් පැමිණිලා තිබෙනවා. පෙර සතියේදී අපිට අපේ ස්වාමින් වහන්සේගේ දේශනාවේදී අපිට මතුවෙච්ච එක කාරණයකින් අද වැඩසටහන ආරම්භ කිරීමට මම කල්පනා කරා. අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක තුළ උන්වහන්සේ අපිට දේශනා කරනවා මේ සංඝ සංස්ථාව සහ මේ සමාජය කාලෙන් කාලයට යනකොට ඒක තුළ වෙනස්කම් සහ නීති පැනවීම කතිකාවත් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා මේකේ තියෙන මේකට යන්නේන පුද්ගලයන්ගේ ස්වභාවය සහ වෙනස් වීම මත අපේ ස්වාමීන් වහන්සේ එතකොට අද සමාජයේ තියෙන කාරණාවක් තමයි මේ මුල් බුදු සමයේ නෙමෙයි අපි අතර තියෙන්නේ. මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධම නෙමෙයි තියෙන්නේ. මේ පහු කාලීනව Tamanට කැමති විදිහට අර්ථකතන දීලා වෙනස් කරලා Tamanට වහසි ආකාරයට මේ සමාජයේ සංඝ සමාජයේ හෝ වේවා ගිහි සමාජයේ හෝ වේවා සකස් කරගත්ත දෙයක්. කෙනෙකුට උකටලී වෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය මේක මේ ඇත්තක්ද කියන එක. ඒ සම්බන්ධව ඔබ වහන්සේ විග්‍රහයකින්ම අපේ වැඩසටහන අද ආරම්භ කරපු අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි හැම දිනාටම අරවින්ද මහත්මයා දැන් ඔය කාරණය ආනන්ද හාමුදුරුව විසින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා උන්වහන්සේ පිරිනවන් පාන්නට ආසන්න අවස්ථාවේදී ස්වාමීනි අනාගතයේ මේ ධර්මයේ පිළිබඳව මතුවෙන ගැටලු කොහොමද निराකරණය කරගන්නේ? එහෙමයි. එතකොට මේ ධර්මයයි කියලා කෙනෙක් කියන්න පුළුවන් මේ විනයයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. එතකොට ඒවා පිළිබඳව අපි කොහොමද විනිශ්චය කරගන්නේ? එතෙන්දි තථාගතයන් වහන්සේ සතර මහා ප්‍රදේශ දේශනා කරනවා ධර්මයේ විනය කොහොමද අපි තෝරාගන්නේ කියලා. එහෙම අපි සාරි. එතෙන්දී උන්වහන්සේ දක්වන ප්‍රධාන නිර්ණායකය තමයි මේක බුදුහාමුදුරුවන්ගෙන්ම මං අහගත්තා කියලා යම් කිසි කෙනෙක් ඇවිත් කිව්වා වුණත් ඒක එකවරම පිළිගන්නත් එපා ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක හොඳට ඉස්සලා අහගන්නේ කියන දේ. එහෙමයි. ඊට පස්සේ ඒක සූත්‍රයේහි යොදා බලන්න විනයෙහි සංසන්දනය කරලා බලන්න. එහෙමයි. සූත්‍රයේ සමග ගැලපෙනවා නම් විනය සමග ගැලපෙනවා නම් ඒ දහමයි ඒ විනයයි කියලා ගන්න. එහෙම නැත්නම් බහැරක. එහෙමයි. එතකොට මම මේක බුදුරජාණන් වහන්සේගේ ආසන්නයේම හිටපු මහත් මහතෙරුන් වහන්සේලා මහරහතන් වහන්සේලාගෙන් අහගත්තා කියලා කිව්වා. ඒත් අර ක්‍රමයේම අනුගමනය කරා. මම මේක බහුශ්‍රොත ධර්මදර මහතෙරුන් වහන්සේලා සමූහයකකින් අහගත්තා කියලා කිව්වා. ඒත් අර ක්‍රමයේම අනුගමනය කරා. මම මේක බහුශ්‍රොත ධර්මදර එක්තරුන් වහන්සේ නමකකින් අහගත්තා කියලා කිව්වොත් ඒත් අර ක්‍රමයේම අනුගමනය කරන්න. මොකද්ද ක්‍රමය? ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පිළිගන්නෙත් නැතුව කාරණේ අහගෙන සූත්‍රෙහි යොදා බලන්න විනයෙහි සංසන්දනය කරලා බලන්න. දැන් එතකොට අරවින්ද මහත්මයා අදට අපට අදත් මේ ගැටලුව විශේෂයෙන් බලපවත්වනවා. සමහර කෙනෙක් ත්‍රිපිටකයේ තියෙන කාරණා අරගෙන කතා කරනවා මේක බුදුහාමුදුරුවම දේශනා කළා. ඊළඟට තව සමහර කෙනෙක් අද කාලේ අද සමාජයේ ඉන්නවානේ මම රහත් වෙලා මම සෝවාන් වෙලා මම බුදු වෙලා කියාගත්තු පිරිස. එතකොට ඒගොල්ලන්ගෙන් අහගෙන ඇවිල්ලා මේ අහවල් මහරහතන් වහන්සේ තමයි මේක දේශනා කළේ. අහවන් සෝවන් ඵලලාභී කෙනා තමයි මේක දේශනා කළේ. ඔහොම එක එක දේවල් කියන්නට පුළුවන්. එහෙමයි. ඊළඟට බහුශ්‍රොත ධර්මදර විනයදර මහතෙරුන් වහන්සේලා විසින් කරන ලද ප්‍රකාශන උපුටා දක්වමි. ඒවා තියෙන පොතපත මතු කරමි. යම් යම් මතවාද සමාජයට එකතු කරනවා. ඒ හැම දෙයකදීම අනුගමනය කරන්න ඕන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ සතර මහා ප්‍රදේශවල දේශනා කරන්නේ. එතකොට මේ කාරණා හතරෙම තියෙන එකතුව ගත්තන් පස්සේ සූත්‍රයේහි යොදා බලන්න විනේහි සංසන්දනය කරලා බලන්න. ඒතර මොකද්ද සූත්‍රය මොකද්ද විනය? ඒක තථාගතයන් වහන්සේ දක්වන සූත්‍රය කියලා කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය. එතකොට ඒක තමයි මේ සමස්ත දේශනාවල පවතින මූලික සූත්‍රය. එහෙමයි. එතකොට ඒ මත තමයි නිර්වාණගාමිනී මාර්ගය තීරණය වෙන්නේ. ඊළඟට විනය කියන්නේ මොකක්ද? රාග විනය, දෝෂ විනය, මෝහ විනය. විනය කියලා කියනවා හික්මවීම හෝ ප්‍රහාණය කිරීම. එතකොට රාගය අවම කරන්නට හෝ ප්‍රහාණය කරන්න, ద్వේෂය අවම කරන්නට හෝ ප්‍රහාණය කරන්න, මෝහය අවම කරන්නට හෝ ප්‍රහාණය කරන්නට අපිට යම්කිසි වැඩපිළිවෙලක් උදව් වෙනවා නම් ඒක තමයි විනය. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පැනෙව්වද නැද්ද කියලා අපිට පැහැදිලි නැත්තම් දැන් අද සමාජයේ භික්ෂුන් වහන්සේලා විසින් කරන ප්‍රකාශනයක් හෝ එහෙම නැත්නම් මහජනයා විසින් කරන ප්‍රකාශනයක් හෝ ඒ සාසනික විනයයි කියලා පෙන්වන දෙයක් අපිට ඒක ඇත්තටම බුදුහාරෝ දෙසුවද නැද්ද කියලා අපිට විසඳ ගන්න බැරි නම් අපි තීරණය කරන්නත් අර ක්‍රමය තුල මේ මේ වැඩපිළිවෙල මේ මේ නිර්ණායක එහෙම නැත්නම් මේ විදිහෙන් කටයුතු කළොත් ඒක රාග ద్వේෂ මෝහ අවම කරන්නට හෝ ප්‍රහාණය කරන්න උදව් වෙනවා. එහෙමයි. උදව් වෙනවා නම් ඒක බුදුහාමුදුරෝ දෙසූ දේ හැටියට පිළිගෙන අනුගමනය කිරීම වරදක් නෙමෙයි. එහෙමයි. ඊට පස්සේ යම්කිසි දහම් කාරණයක් අපි හිතමු ඒක ත්‍රිපිටකේ නැහැයි කියලා. ඒතර ත්‍රිපිටකේ නැති වුණත් දැන් අපි අර පසුගිය සතියේ කතා කළානේ බුදුරජාණන් වහන්සේ අර බෝධින් වහන්සේ රෝපණය කරන්නට ජේතවනාරාමයේ ඉදිරියේ අනුමත කරපු කාරණේ. එහෙමයි. ඒතකොට දැන් මේ කාරණේ ගත්තහම ඒ කාරණය මේ ත්‍රිපිටකයේ තියෙන කාරණයක් නෙමෙයි. ඒක අට කතාවේ දැන් රේරුකාණ මහානායක හඳුර එක සිහිපත් කරනවා. මේ ප්‍රවෘත්තිය පිටකත්‍රයට අයත් පොතක සඳහන් වී නැත. මෙය සඳහන් වී ඇත්තේ කාලිංග බෝධි ජාතක නිදානයේය. එතකොට ජාතක නිදානය කියලා කියන්නේ ජාතක අට කතා. එහෙමයි. එතකොට මේ අට කතාවේ තමයි මේ විස්තරය තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ මෙහෙම විමසුමහා බුදුරජාන් වහන්සේ මේ කාරණේ මේ විදිහෙන් ප්‍රකාශ කළා. දැන් එතකොට කෙනෙක් මේකට තර්කයක් මතු ගන්න පුළුවන්. ඕක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. එහෙමයි. එතකොට දැන් අර කාලාම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පොතේ තියනවාද પરම්පරාවෙන් ආවද කියන එක නෙමෙයි වැදගත් වැදගත් වෙන්නේ ඒ කරන ප්‍රකාශනය ඒ කියන කාරණයට අදාළ සාධක ගැනයි අපි සැලකිලිමත් වෙන්නේ. මේතනත්තා සත්පුරුෂයෙක්ය මේතනත්තා අසත්පුරුෂයෙක්ය කියනවනම් වැඩි දෙනෙක් ඒතනත්තාට සත්පුරුෂයෙක් කිව්වා අර පොතෙත් මේක තිබුණා කියන එක නෙමෙයි සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනා ගන්න ගති ලක්ෂණ මොනවද ඒව හඳුනාගත්තොත් තමයි අපිට සත්පුරුෂකම අසත්පුරුෂකම තීරණය කරන්න පුළුවන්. නැත්නම් පොතක තිබිච්ච පමණටවත් කවුරුවත් කිව්ව පමණටවත් නෙමෙයි. ඉතින් ඒ වගේ අපිට ත්‍රිපිටකයේ තියෙන කාරණා කියන ඒවා සාහිත්‍යමය වශයෙන් අපිට මේ මූලාශ්‍රය වැදගත් වෙනවා. දැන් මෙහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් ආ එතකොට හාමුදුරුවෝ ත්‍රිපිටකයත් බැහැර කරනවාද කියලා. ත්‍රිපිටකේ බැහැර කරන එක නෙමෙයි. ත්‍රිපිටකය කියන එක ත්‍රිපිටක සාහිත්‍ය හැටියට අපිට ඒක ප්‍රබල මූලාශ්‍රයක්. ඊළඟට අට කතාව කියන එකත් අපිට ප්‍රබල මූලාශ්‍රයක්. හැබැයි ත්‍රිපිටකයේ තිබුණත් නොතිබුණත් අට කතාවේ තිබුණත් නොතිබුණත් ඒක බුද්ධ දේශනාවට එකඟද නැද්ද කියලා තීරණය කරන්නට අර සූත්‍රයේ යොදා බැලීම විනයෙහි සංසන්දනය කළා බැලීම. එතකොට ඒ කරුණ ඒ විදිහෙන් අනුගමනය කරගෙන කිරීම අපට දුක අවබෝධ කරගන්නට උදව් වෙනවා. දුකට හේතුව අවබෝධ කරගන්නට උදව් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්නට අපට උදව් වෙනවා. ඒ සඳහා මගට අවතීර්ණ වෙන්නට උදව් වෙනවා. එතකොට දැන් බුදු පිළිමයට වන්දනා කිරීම, බෝධීන් වහන්සේට වන්දනා කිරීම, චෛත්‍යයට වන්දනා කිරීම. අපි පසුගිය සතිවල ওই ටිකනේ කතා කරන්නේ. එහෙමයි. එතකොට දැන් අපි බලන්න ඕන මේක බුදුහාමුදුරුව පැනෙව්වද නැද්ද? අද කාලේ මේවා අවිචාරවත්ව කරනවද නැද්ද කියන කාරණයට වඩා මම මේක කරනවා මේ මේ කිරීම තුළ අර දුක දුකට හේතුව නිවන නිවනට මග ඒ නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙන්නට මේකෙන් යම්කිසි සහයක් ලැබෙනවාද ඒතර සහයක් ලැබෙන හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ පුළුවන් නම් තමයි අපිට ඒක ධර්ම මාර්ගයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ධර්ම මාර්ගය නෙමෙයි. එහෙමයි. එහෙමයි. එතකොට ඊළඟට යම්කිසි ප්‍රඥප්තියක් අපි හිතමු දැන් අර අපි පසුගිය සතියේ කතා කළානේ කතිකාවත් ගැන. ඒතර කතිකාවත් කියන්නේ බුදුහාමුදුරුවෝ පනවපුවා නෙමෙයිනේ. සංඝයා විසින් සම්මත කරගන්නාද. එතකොට බුදුහාමුදුරුවෝ පැනෙවටත් වඩා අමතර දේවල් මේ භික්ෂුන් වහන්සේලා පනවන්න යනවානේ කියලා අපිට ඒකත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. ඒ පනවා ගන්නා දේ රාග ద్వේෂ මොහ අවම කරන්න හෝ ප්‍රහාණය කරන්න. සංඝ සාමග්‍රිය ඇතුව සමග සම්පන්නව මේ සංඝ සංස්ථාව පවත්වන්න. බොහෝ කාලයක් මේ ශාසනික ප්‍රතිපදාව ඉදිරියට පවත්වාගෙන යන්නට ඒ ප්‍රඥප්ති ටික උදව් වෙනවද නැද්ද? එහෙමයි. උදව් වෙනවා නම් අපිට ඒක ගැන තර්කයක් වාදයක් නැතුව අපිට ඒක පිළිගෙන ඒ අනුව පවතින්නට පුළුවන්. එහෙමයි. අන්නේ විදිහට තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලිව දේශනා කරනවා මේ ධර්මයේද විනයද කියලා අපිට බුදුහාමුදුරෝ දෙසුවාද නැත්නම් වසර 2560 ගණනකට ඉහද තිනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ. දැන් මේ වෙනකොට 2562. එතකොට එපමණ කාලයකට ඉස්සෙල්ලා පිරිනිවන් පෑව බුදුරජාණන් වහන්සේ මේ කාරණේ හරියටම දෙසුවාද නැද්ද කියන එක අපිට පොතේ තියෙන එකකින් හෝ වෙන කෙනෙක් කිව්ව කාරණෙන් අපිට ඒක තහවුරු කරන්න පහසු නැති නිසා තමයි උන්වහන්සේ අර මහාපදේශ නැමැති නිර්ණායකය අපිට දේශනා කරන්නේ කොහොමද ඒක නිර්වාණගාමිනී මාර්ගයට අදාළද නැද්ද කියලා අපි තේරුම් ගන්න. ඒක දහමද අදහමද කියලා තේරුම් ගන්න. එහෙමයි අපි ස්වාමීන් අවසරයි. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ වතාවතින් තොරව අපිට සීලයක් ප්‍රඥාවක් සමාධියකට ගමන් කරන්නත් බැහැ. නමුත් වතාවත තුලම ඉඳගෙන අපිට අර කියන දේවල් එකතු කරගන්න බැහැ. ඒකට හොඳම නිදර්ශනයක් තමයි අරවින්ද මහත්මයා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සම්මජ්ජනීය තෙරුන් වහන්සේ කියලා තෙරුන් වහන්සේ නමක්. ඒ කියන්නේ උන්වහන්සේගේ වැඩේම උදේ ඉඳන් රෑ වෙනකන් ඉඳලා අරගෙන කොස් අරගෙන අතු ගන්නවා, අවදිනවා, පිරිසිදු කරනවා. එහෙමයි. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතුපතු ගෑම පිරිසිදු කිරීම වතාවත් කිරීම අවශ්‍යයි. හැබැයි ඒක විතරක් කරලා හරියන්නේ ඒ තුලින් අපි ප්‍රතිපදාවට යොමු වෙන්නට. භාවනාවත් අවශ්‍යයි. එතකොට ඒ කාරණයක් එක්කලා තමයි අර භික්ෂුන් වහන්සේ ඊට පස්සේ භාවනාවට යොමු වෙලා මාර්ගඵල අවබෝධ කරන්නේ. ඉතින් මේ වගේ අර යම්කිසි කාරණයක අගතිගාමී වෙනවා නම් ඒක නිවැරදි ධර්ම මාර්ගය නොවේ කියන බව හරියට හඳුනාගෙන නැවත මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙනට. එතකොට යම්කිසි කෙනෙක් බුද්ධ රූපයටම වැඳ වැඳා බෝධියටම වැඳ වැඳ චෛත්‍යයටම වැඳ වැඳ ඒවට වතාවත් කර කරම හිටියයි කියලා විතරක් හරියන්නේ ඒ වතාවත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද ඒක තුලින් අවශ්‍ය ගුණ නුවණ වැඩෙන්නට ඕන ඒ ගුණ නුවණ වැඩෙන්නේ නැතුව ඒක හුදෙක් පින්කමක් හැටියට විතරක් පවත්වනවා නම් ඒක නිර්වාණගාමිනී මාර්ගය නෙමෙයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඉතින් අපිට බැලුව බැලමට අපිට කියන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙක් සම්බන්ධව මේ තැනත්තා මේ වැඳුම් පිදුම් කිරීම තුළ ಗುಣ වැඩෙනවද නැද්ද කියලා පිටින් බලලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධර්මකාරණා සම්බන්ධව අරවින්ද මහත්මයා අනුන් විනිශ්චය කිරීම පහසු නැහැ. මේ මේ ධර්මය අපි පාවිච්චි කළ යුත්තේ තමන්ව විනිවිද දකින කැඩපතක් හැටියට. අද හුඟක් දෙනා මේ ධර්මයේ පාවිච්චි කරන්නේ අවියක් හෝ පලිහක් හැටියට. අවිය පාවිච්චි කරන්නේ අනිත් කෙනා කපා කොටන්නනේ. පලිහ පාවිච්චි කරන්නේ අනිත් කෙනා තමන්ට ගහන පහර වළක්වන්න. අද ගොඩක් දෙනා ධර්මයේ පාවිච්චි කරන අවියක් හැටියට අනුන් අනුන්ව කපන්න කොටන්න. අනිත් අයට හිංසා කරන්න. තව සමහරු ධර්මයේ පාවිච්චි කරන පලිහක් හැටියට අනිත් කෙනාගේ පහර වළක්වා ගන්න. ඉතින් දහම පාවිච්චි කර යුත්තේ අවියක් හැටියටවත් පලිහක් හැටියටවත් නෙමෙයි අනුන් තලා පෙලන්නටවත් අනුන්කින් එන පහර වළක්වාගෙන තමන් ආවරණය වෙන්නටවත් නෙමෙයි මේ ධර්මය අපි පරිහරණය කරන්න ඕන කැඩපතක් හැටියට තමන්ව විනිවිද දකින්න. ඒ නිසා අනිත් කෙනා වඳින්නේ අර්ථයක් ඇතුවද නැතුවද එයාට ඒකෙන් හොදක් වෙනවද නැද්ද කියලා අපිට විනිශ්චය කරන්න බෑ. තමන් තෙරුවන් වන්දනා කරනවා නම් මොන අදහසින්ද වඳින්නේ? තමන් බුදු පිළිමයට වඳිනවා නම්, චෛත්‍යයට වඳිනවා නම්, බෝධියට වඳිනවා නම් මොන පදනමේද ඒක කරන්නේ? ඒ තුල තමන්ගේ මනසේ ಗುಣ වැඩෙනවද නැද්ද? අන්න ඒක හරියට පරීක්ෂා කරලා බලුවොත් තමයි මේ දහම කැඩපතක් හැටියට පාවිච්චි කරමින් තමන්ට ගමන තුල වැඩෙන්නට පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් අපිට මේ යම් අරමුණක් හෝ ප්‍රතිපදාවක් හෝ අපි නියැලෙනවා නම් අපේ අවසාන බලාපොරොත්තු විය යුත්තේ මේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ අවසානයට ගමන් කිරීම. අපි මේ පිළිබඳව තවත් පුළුල් විග්‍රහයක් අපේ ස්වාමින් වහන්සේ සමග සිදු කරමු. ඊට කලින් අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා නැවතත් ඔබ වෙත පැමිණෙන්න. අපි සාකච්ඡා කරමින් පැවතුනේ මේ යම් අරමුණක් හෝ ප්‍රතිපදාවක් හෝ යම්කිසි අප වෙත පැමිණෙන අරමුණක් ක්‍රියාවක් අපි ඒ තුළ සිදු කර යුත්තේ අපි ඒ තුළ වඩවා ගත යුත්තේ අපේ අවසාන ඵලය වන චතුරාර්ය සත්‍ය ධර්මයට ගමන් කිරීමය කියන කාරණාව තමයි අපේ ස්වාමින් වහන්සේ අපිට මේ විග්‍රහ කරමින් පවතින්නේ. අපේ ස්වාමින් වහන්සේ දැන් මට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් චතුරාර්ය සත්‍ය ධර්මය වඩවා ගන්නට අපි ඒ ප්‍රතිපදාවක් අපි ක්‍රියාත්මක කරනවා කියන පුද්ගලයකින් හිතපුක අපේ ස්වාමීන් වහන්ස ඒ පුද්ගලයා වතාවත් කිරීම තුළ සීලය ගැනීම තුළ සමාධිය ප්‍රඥාව මේවා සම්පාධනය කරගන්නේ චතුරාර් සත්‍ය දහම අවබෝධ කරගණ්ඩ ඥාන සම්ප්‍රයුක්ත මේ ගමන සිද්ධ කරනවා. එතකොට ඒ ඒ ශ්‍රද්ධාවන්තයා මූලික වශයෙන්ම මේ බෝධියද චෛත්‍යයද පිළිමයද කියන දේ එහෙම එකිනෙකින් විග්‍රහ කියන්නේ තනි තනියම අරගෙන වන්දනා කළ යුතුද මූලික ප්‍රතිපදාව තුළ එහෙම නැත්නම් මේ සමස්තේ එකක්ද ඔබ වහන්සේගේ අදහස ඒ සම්බන්ධව දැන් අපි බුදුදහමේ එහෙම නැත්නම් බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳී පවතිනවා ත්‍රිවිධ චෛත්‍ය කියන සංකල්පය. එහෙමයි. ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ අපි අර පසුගිය සතියේ කතා කළේ ආනන්ද හාමුදුරුව විමසනවානේ ස්වාමීනි චෛත්‍ය කොපමණ පවතිනවද එහෙමයි එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන චෛත්‍ය තුනක් පවතිනවා ශාරීරික පාරිභෝගික උද්දේශික කියලා. එතකොට උද්දේශික චෛත්‍යයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න සංකේතාත්මකව ගොඩනගාගත්තු යමක්. ඒක ධර්ම චක්‍රය වෙන්නට පුළුවන්, සිරිපතුල වෙන්නට පුළුවන්, බෝකොලයක් වෙන්නට පුළුවන්, බෝධි රුක්ෂයක ඡායාවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් බුද්ධ රූපකායක් වෙන්නට පුළුවන්. එතකොට මේ බුද්ධ රූපේ හැබෑ බුදුහාමුදුරුවෝද ඉන්නේ නැද්ද? ඒක අදාළ නැහැ. එහෙමයි. යම් කෙසේ සටහනක්. එහෙමයි. එතකොට සංකේතයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ. ඊළඟට පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පරිහරණය කළ යමක්. ඒක තමයි පාරිභෝගික චෛත්‍ය. ශාරීරික චෛත්‍ය කියලා කියන්නේ උන්වහන්සේ පිරිනිවන් පාලා ආදාහනය කළාට පස්සේ ඉතිරි වෙච්ච ඒ ධාතු කොටස් තැම්පත් කරලා ඉදිකරන චෛත්‍ය. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙකුට හිතුනොත් මේ චෛත්‍ය වර්ග තුනෙන් ප්‍රධාන චෛත්‍ය මොකක්ද? අපි වන්දනා කළ යුතුම චෛත්‍ය මොකක්ද? මොකක්ද කියලා. දැන් අපිට ඒ ඒ චෛත්‍ය තුන ගත්තහම එහි අනුපිළිවෙල දක්වනවා නම් දැක්විය යුත්තේ මුලින්ම ශාරීරික චෛත්‍යයි වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙමයි. ඇයි ශ්‍රේෂ්ඨ වෙන්නේ? එහි පවතින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස්. එහෙමයි. ආදාහණයෙන් පස්සේ ඉතුරු වෙච්ච අස්ති කොට අස්ති කොටස්. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණයත් එක්කලා ඍජුව බද්ධ වෙච්ච ඍජු සම්බන්ධයක් තියෙනවා. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව දෙව් බඹුන් මිනිසුන් ගරු කරන යම්කිසි ශක්තියක් එතන ගොඩ නැගෙන්නේ. එනිසා ශාරීරික චෛත්‍ය තමයි අපේ අනුපිළිවෙලින් වන්දනා කරනවා නම් ගරු බුහුමන් පවත්වනවා නම් චෛත්‍යයක් හැටියට අපි ගරකල යුතු පළමු තැන. ඊළඟට දෙවන අවස්ථාව තමයි පාරිභෝගික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ දේ. ඉතින් පාරිභෝගික චෛත්‍ය හැටියට අද බහුලව පාවිච්චි කරන්නේ බෝධින් වහන්සේ. ඉතින් ඒ මුල් බෝධීන් වහන්සේ හෝ එයින් පැවතගෙන එන බෝධීන් වහන්සේලා. එතකොට ඇත්තටම දැන් අද කාලේ හුඟක් පන්සල් වල තියෙන බෝධීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපුවා නෙමෙයි. ඒ පරිභෝග කළ මුල් බෝධීන් වහන්සේ සිහිපත් කිරීම සඳහා පවත්වාගෙන එන බෝධි පරම්පරාව. එතකොට ඒක පාරිභෝගික චෛත්‍ය හැටියට අර මුල් බෝධීන් වහන්සේ සිහිපත් කරගෙන වැඳුම් පිදුම් කරන්න පාවිච්චි කරනවා. ඊළඟට උද්දේශික චෛත්‍ය කියලා බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි අද කාලේ වැඳුම් පිදුම් කරන්නේ. එතකොට චෛත්‍ය තුන ගත්තාම පළමු අපි ගරු කළ යුත්තේ වන්දනාමාන කළ යුත්තේ ශාරීරික චෛත්‍යයට ඒ කියන්නේ දා ගැබ ස්තූපයේ හැටියට අද හඳුනාගෙන තියෙන තැන ඊළඟට දෙවැනි අවස්ථාව බෝධින් වහන්සේ තුන්වැනි අවස්ථාව බුදු පිළිමය හැබැයි මෙහි යම්කිසි වෙනසක් ඇති වෙන්නට පුළුවන් බුදු පිළිම වහන්සේ තුල සමහර කෙනෙක් ਸਰවඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. එහෙමයි. ඒ තැන්පත් කළාම ඒක හුදෙක් උද්දේශික චෛත්‍යයක් පමණක් නෙමෙයි ඒක ශාරීරික චෛත්‍යයක් බවට පත් වෙනවා එතන පටන්. එහෙමයි. එතකොට අර ස්තූපයයි කියලා ගොඩනගන තැන විතරක් නෙමෙයි බුදු පිළිමේහි ਸਰවඥ ධාතු තැන්පත් කළොත් ඒකත් ශාරීරික චෛත්‍යයක් හැටියට මූලිකවම වන්දනාමාන කරන්නට සුදුසු වෙනවා. ඉතින් ඒවා අර්ථයේ අර චෛත්‍ය හැටියට සලකාගෙන ගරු බුහුමන් කරනකොට තමයි අපි අනුපිළිවෙල සකස් කරගන්නේ. හැබැයි අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියන මූලික ආකල්පය මත අපි කටයුතු කරනවා නම් අපි වඳින්නේ බුදු පිළිමෙටද බෝධියටද චෛත්‍යයටද කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපි වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයටයි කියන ඒ මුල් කාරණය අපේ මනසේ පවත්වා ගන්නවා. දැන් අපේ ස්වාමීන් ඔය අපේ ගිහි දායකයෝ වින්නතුන් අතර තියෙන ගැටලුවක් තමයි මේ බුද්ධ පූජාවක් තියෙනකොට බෝධියට චෛත්‍යයට පිළිමයට මේ තුනටම අපි එකවර පූජා කර යුතුයද එහෙම නොවුනොත් ඒක ප්‍රශ්නයක්ද මේ වගේ ගැටලු සහගත ස්වභාවයන් එනවා දැන් ඔබ වහන්සේ අර පෙන්වා දුන්නා විදිහට මේ ඒ සංකේතය අරමුණු කරගෙන පූජා කරොත් තමයි ඔය ගැටලුව මත ඒක තථාගතයන් වහන්සේ උදෙසා පූජා කරනවා නම් අපිට එක තැනක පූජා කළත් ගැටලුවක් නැහැ. දැන් දැන් ඔතනදි වෙන්නේ අරවින්ද මහත්මයා දැන් සමහර කෙනෙකුට අර Tamanගේ මනස සමබර කරගන්න බෑ. දැන් මම විහාරෙට වන්දනා කරලා ඊට පස්සේ බෝධින් වහන්සේ ළඟ මල් ටිකක්වත් පූජා කළේ නැත්නම් ඒක අඩුපාඩුවක් නේද? චෛත්‍ය ළඟමල් ටිකක්වත් පූජා කළේ නැත්නම් අඩුපාඩුවක් නේද කියලා. මොකද ඒ ස්ථාන තුනම චෛත්‍ය හැටියට වැඳුම් පිදුම් කරන්න ගෞරවනීය සංකේත හැටියට සමාජගත වෙලා තියෙනවනේ. ඉතින් අන්නේ සමාජගත වීමත් එක්කලා මහජනයාට පොඩි මානසික අසමතුලිත බවක් ඇති වෙනවා. මේ ස්ථාන තුනටම වන්දනා නොකළොත් ඒක අඩුවක් කියලා. ඉතින් තමන්ගේ මනසට හැඟෙනවා නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙන ශාරීරික පාරිභෝගික ಉದ್ದೇಶික කියන චෛත්‍ය තුනටම බුදුහාමුදුරුව වෙනුවෙන් මම ගරු බොහොමන් කරන්න ඕන මල් පහන් පූජා කරන්න ඕන කියලා කෙනෙකුට ඒ විදිහෙන් හිතාගෙන එහෙම කරන්න පුළුවන්. ඒක වඩා ප්‍රසස්තයි. හැබැයි යම්කිසි කෙනෙකුට හැඟෙනවා නම් මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මේ පූජාව පවත්වන්නේ කියන මූලික අවබෝධය ඇතුව කටයුතු කරන්න පුළුවන් ඒ තනත්තාගේ පූජාව චෛත්‍ය ඉදිරියේ තැන්පත් කරලා වන්දනා කළත් ගැටලුවක් නැහැ. බෝධින් වහන්සේ ඉදිරියේ තැන්පත් කරලා පූජා කළත් ගැටලුවක් නැහැ. බුදු පිළිමේ ඉදිරියේ තැන්පත් කරලා පූජා කළත් ගැටලුවක් නැහැ. ඒ ස්ථාන තුනේම තැන්පත් කළත් ගැටලුවක් නැහැ. එක ස්ථානයක තැන්පත් කළත් ගැටලුවක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේටයි මේ පූජාව කරන්න කියන මූලික දැක්ම අවබෝධය ඇතුව පවත්වනවා නම් ඒ කොතන වුණත් ගැටලුවක් නැහැ. එහෙම. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් යමෙක් බෝධින් වහන්සේට යම් පූජාවක් කරනවා. ඔව්. එයාගේ මනසේ එනවනම් මම මේ බෝධියට තමයි මේක පූජා කරන්නේ කියලා අර අපි මුල් වැඩසටහන්වල සාකච්ඡා කරා වගේම එයා කරන්නේ මේ ගසකට වන්දනා කිරීමක් නෙවෙයිද? ඔව් ඇත්තටම දැන් අර බුද්ධ ගුණය කියන එක බුදුරජාණන් වහන්සේටයි වන්දනා කරන්නේ කියන මේ අදහස ගිලිහුණොත් ඊට පස්සේ අර ප්‍රාථමික අපේ රුක්ෂ වන්දනාවක් කියන තැනකට අපේ මනස පටු වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අන්න ඒ නිසා බෝධි පූජා, බුද්ධ පූජා ආදී පවත්වනකොට අපි හැම විටම ප්‍රත්‍යවේක්ෂණය වැදගත් වෙනවා. දැන් ඒ ඒ නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයෙන් අපි ගිලිහුණොත් අරවින්ද මහත්මයා හුඟක් අර්බුදමත් වෙනවා. දැන් එක අවස්ථාවක මට මතකයි මේ අපේ පන්සලේ ටිකක් ඔය විවේචනය කරන විදිහේ උපාසිකාවක්. දායකාවක්. එතකොට එතුමිය ගුරු මහත්මියක් හැටියට කටයුතු කරපු කෙනෙක්. ඉතින් හරියට පොඩි දේ පවා විවේචනය කරන්න ඉදිරිපත් වෙන චරිතය. එතකොට දැන් එතුමිය දවසක් කිව්වා දැන් අපේ පන්සලේ සංඝාවාසය තට්ටු දෙකකට හැදුවා. එහෙමයි. හැදුවට පස්සේ මේ එතුමියට දැන් මේක එච්චර රුචි උනේ නැහැ. දැන් අපේ පන්සලේ පොකුණුවිට ශ්‍රී විනය අලංකාරාමේ තියෙන්නේ බුදුමැදුර බෝධීන් වහන්සේ චෛත්‍ය රාජයන් වහන්සේ වෙනම වෙන් කරලා ඒ ත්‍රිවිධ චෛත්‍ය මළුව සකසලා තියෙනවා. එතකොට සංඝා වාසය වෙනම තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්නට ඉඩමදි නිසා මේ අපේ කිරියුරු විනායක හඳුරෝ එතන සංඝා වාසය තට්ටු දෙකට හැදුවා. හැදුවට පස්සේ දැන් මේ මෑණියන් ඇවිල්ලා දවසක් කියනවා මේ බුදුහාමුදුරුව පල්ලෙහා ඉන්නේ හාමුදුරුව උඩ ඉන්නෝ කියලා කිව්වා. මේ පස්සේ මං අහුවා බුදුහාමුදුරෝ කොහෙද ඉන්නේ? එතකොට බුදුහාමුදුරෝ ඉතින් අර බුදුමැදුර ඒකේ තනි තට්ටුවටනේ තියෙන්නේ. හාමුදුරෝ මේ උඩ තට්ටුවේනේ ඉන්නේ. ඊට පස්සේ මං අහුවා මේ බුදුහාමුදුරුව ඇත්තටම බුදුමැදුරේ වැඩ ඉන්නවද මේ මමත් දැකලා නැහැ මටත් දකින්න ආසයි මම කියලා මං කිව්වා නෑ ඉතින් බුදු පිළිමේ තියෙනවනේ පස්සේ මං කිව්වා ඉතින් බුදු පිළිමේ කියන්නේ බුදුහාමුදුරුව නෑ ඉතින් අපි මේ පිළිමෙට ගරු කරන්නේ බුදුහාමුදුරන්ට කියලා. ඉතින් මං කෝයතොරේ ගරු කරන්නේ අපි පිළිමෙටද බුදුහාමුදුරන්. අපි ගරු කරන්නේ බුදුහාමුදුරන්. එතකොට ඒ අම්මා කිව්වා බුදුහාමුදුරන්ටයි ගරු කරන්නේ. මං හා බුදුහාමුදුරෝ ඉන්නේ පිළිමේ ඇතුළේද අපේ මනසේද එතකොට. ඉතින් අපේ මනසේ තමයි කියලා. මං කෝයතොර හාමුදුර උඩ තට්ටුවට යනකොට මනස උඩ තට්ටුවේද බිම තියලාද යන්නේ කියලා. ඒතර දැන් මනසේ නම් බුදුහාමුදුරෝ වැඩ ඉන්නේ මනස බිම තියලා ගියොත් නේ බුදුහාමුදුරුවෝ පල්ලෙහා හාමුදුරුවෝ උඩ ඉන්නේ. ඉතින් හාමුදුරුවෝ උඩට යනකොට මනසත් අරගෙන යන්නේ. එතන මනසත් හාමුදුරුවෝ උඩට යනකොට මනසත් උඩ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ පල්ලෙහා කියන්න බෑ. ඉතින් එහෙම කිව්වට පස්සේ ඔන්න නිහඬව. ඉතින් ඒ වගේ අර තර්ක විතර්ක වාද විවාද කරමින් ගැටෙන්නේ මොකක් නිසාද? අර පිළිමෙට තමයි වඳින්නේ. පිළිමේ තමයි බුදුහාමුදුරුවෝ කියන විදිහෙන් අපි අර පුද්ගල රූපීව මේ සංකේත ග්‍රහණය කරගත්තාම අපට ඒ බඳු පටලැවිලි ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඒ මෑණියන් තුල තව ගැටලුවක් තිබුණා. පන්සලේ බුදු පිළිම යම් තාක් තියනවාද හැම තැනකටම පූජා තියන්න එහෙමයි. ඉතින් දැන් රේරුකානේ මහානායක හර වැඩ ඉන්න කාලෙත් ඇත්තටම අපේ පන්සලේ එහෙම බුදු පිළිම ගොඩක් තිබුණේ නැහැ. දැනටත් චෛත්‍ය රාජාරණ වහන්සේ ළඟ වෙනම පිළිමයක් තැන්පත් කරලා නැහැ. මොකද ඒ ධාතු චෛත්‍යයටයි වඳින්නේ. පිළිමය බුදු මැදුරේ තියෙනවා. එතකොට චෛත්‍යයට වෙනම වඳිනවා බෝධින් වහන්සේට වෙනම වඳිනවා. ඉතින් දැන් ওই අටවිසි බුද්ධ පූජා පැවැත්වීමේ අරමුණ ඇතුව බෝධින් වහන්සේ වටා පිළිම තැන්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් රේරුකාණි මහානායක හර වැඩ ඉන්න කාලේ එහෙමවත් තැන්පත් කරලා තිබුණේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අර හුඟක් වෙලාවට අපි අර ගෞරව කරන්න යම්කිසි සංස්කෘතිකමය වශයෙන් රටාවක් හදාගත්තාම කාලයාගේ ඇවෑමෙන් අර මූලික අර්ථ ගිලිහිලා ගිහිල්ලා පරමාර්ථය ගිලිහිලා ගිහිල්ලා අවසානයේ අර සංකේත ටික අල්ලගෙන සංස්කෘතිය අල්ලගෙන ඒ තුල විනාශ වෙන්නට පුළුවන්. ඉතින් ඒව දකින අය තමයි විවේචනය කරන්නේ මේ නිකම් බොරුවට පූජා පවත්වනවා මේවට වැඳ වැඳා ඉන්නවා කියලා විවේචනයේට භාජනය වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි අර පෙර දිනේ සිහිපත් කළේ ඒගොල්ලන්ගේ විවේචනය යම් පැත්තකින් සාධාරණයි. හැබැයි ඒ විවේචනයට අනුව සමස්තයට නිග්‍රහ කරන්න අපිට පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් මේ මූලික පරමාර්ථයෙන් ගිලිහිලා පුද පූජා පවත්වනවා නම් අපි ඒ අය අර සිගාල ගෘහපතියා නිවැරදි දැක්මකට බුදුරජාණන් වහන්සේ පැමිණෙවුවා වගේ අපේ කරුණා මෛත්‍රියෙන් යුක්තව ඒගොල්ලෝ නිවැරදි අදහසකට ගේන්නට වෑයම් කරනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් අර ත්‍රිවිධ චෛත්‍යයට ගරු කරනවා කියන පදනමේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මේ ත්‍රිවිධ චෛත්‍යය මිදි කරලා තියෙන්නේ. ඒ නිසා ත්‍රිවිධ චෛත්‍යයට මම ගරු බොහොමන් දක්වනවා කියන පදනමේ ගරු කරනවා නම් මූලිකව ධාතු චෛත්‍ය ඊළඟට බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍ය ඊළඟට උද්දේශික චෛත්‍ය කියන අනුපිළිවෙලින් ගරු බොහොමන් කිරීම සුදුසුයි බුදුරජාණන් වහන්සේටයි මම මේ ගරු බොහොමන් කරන්න කියන ඒ මූලික අදහසත් එක්ක කටයුතු කරනවා නම් කොතනක පූජා පවත්වලා ගරු බොහොමන් කළා එහි ඇති වරදක් නැහැ එතකොට අර හැමතැනකටම පූජාවන් පැවැත්වීම අනිවාර්යයි කියලා එහෙම අපි පටලැවිල්ලක් ඇති කරගන්න ඕනෙත් නැහැ. ඉතින් ওই බුද්ධ පූජාව සම්බන්ධව හුඟා ගැටලු මහජනයාට තියෙනවා. හැමදාම පූජාව තියන්න ඕනද? එක දවසක් තියන්න බැරි වුණොත් පව් සිද්ධ වෙනවද? ඔය වගේ නොඑක ආකල්ප තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට අපි පූජා පවත්වනකොට අපි මූලිකව වටහා ගන්න ඕන දේ තමයි බුදුහාරෝ ජීවමානව නැහැ. එතකොට අපි මේ බුදුගුණ සිහි කරමින් පූජා පවත්වන්නේ අපේ මනස තුලේ කුසල් සිතුවිලි ජනිත කරගන්නටයි. ඉතින් අපිට පූජාව තියන්න පුළුවන් නම් යම් දිනයක වන්දනා කරන්න පුළුවන් නම් යම් දිනයක පූජාව තැන්පත් කරලා වැඳුම් පිදුම් කරන අවස්ථාවේ කුසලයක් සිද්ධ වෙනවා. එහෙම කරන්න බැරි අවස්ථාවේ 아무තුවෙන් අකුසලයක් සිද්ධ වෙනවා කියලා එකක් නැහැ. මොකද බුදුහාරෝ ජීවමානෝ අපේ මේ පූජාව බලාගෙන ඉන්නව නෙමෙයි. හැබැයි යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් අනේ මට අද පූජාව තියන්න බැරි වුණා මම වරදක් කරගත්තා කියලා ඒ පශ්චාත්තාපය නිසා අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද පසුතැවීම කියන්නේ අකුසලයක් නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවස්ථාවේ අපි වන්දනාමාන පූජා පවත්වනවා නම් ඒක වෙනම කාරණයක්. බුදුරජාණන් වහන්සේ නැති අද කාලේ අපි වන්දනාමාන කරනකොට අපේ පූජාව පිළිගන්න බුදුහාමුදුරුවෝ නැහැ. අපි කරන්නේ ඒ සංකේත පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා අපේ මනස තුළ සද්ධාව සහ ගුණ නුවණ අවදි කරගන්නට මගක් සකස් කර ගැනීමයි මේ කරන්නේ. ඉතින් ඒ සඳහා බුදු ගුණය හරියට තේරුම් අරගෙන ඒක සිහි කරගෙන වන්දනා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ගොඩක් දෙනා අතින් ඒක ගිලිහෙන්නට පුළුවන්. ඉතින් අනිත් අය ගැන කවර කතාද මගේ ජීවිතේ මට අත්දැකීම් තියෙනවා. මම පැවිදි වෙච්ච දිනේ මූලික කරගෙන මුලින්ම මට හිතුණා හොඳ බුද්ධ පූජාවක් කරන්න ඕනේ. ඊට පස්සේ හවස 4ට විතර පටන් අරගෙන සම්පූර්ණ පහන් වැටවල් සෝදලා මල් ආසන සුද්ධ පවිත්‍ර කරලා පූජා බඳුන් පිරිසිදු කරලා හවස පහන් දැල්වලා මල් පහන් ගිලන් පස පූජා කරලා ඊට පස්සේ රාත්‍රී කාලේ සුවඳ දුම් දැල්වලා ප්‍රදක්ෂිනා කරලා දවසේ පාන්දරට බුදුරජාණන් වහන්සේට පූජා කරන ඇල්පැන් උණු පැන් ආදිය සකස් කරලා ඒවා පූජා කරලා දැහැටි දඩු පූජා කරලා උදෑසන කිරිපිඩු හදලා ඒවා පූජා කරලා ඊට පස්සේ අත්පස් කරලා මේ සියල්ල නිවෙනකොට පහවදා 10 විතර වුණා. ඉස්සරෙන් දවසේ හවස 4ට විතර පටන් ගත්ත බුද්ධ පූජාව රැයක් එළි වෙනකන් කරලා පහවදා උදෙක් කරලා එතකොට මේ ગાතා කියලා පිරිත් කියලා නෙමෙයි මේ බුද්ධ වතාවත් ටික ඒ විදිහට ගෞරවයෙන් කළා. කරලා මම මගේ ගුරුවරයෙකුට මං කිව්වා මම උසස් බුද්ධ පූජාවක් කළයි. එතකොට ඒ ගුරුවරයා මට කිව්වා බුද්ධ පූජාවක් හරියට කළයි කියලා ඔහොම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඔය පූජාව කරන්න හිතපු වෙලාවේ ඉඳලා පූජාව නිම කරපු තැන දක්වා හිතුණු දේවල්, කියපු දේවල්, කරපු දේවල් මොකක්වත් වෙනස් කරන්නේ නැතුව පොතක් අරගෙන ඔක්කොම ටික මුල ඉඳන් අගට ලියන්න. හොඳ නරක ඔක්කොම ලියන්නේ. ඒක වෙන කාටවත් පෙන්වන්නේ නැහැ. තමන් විතරයි බලන්නේ. ඒ නිසා 아무තෙන් ලැජ්ජ හිතන්නේ නැතුව, හංගන්නේ නැතුව, සංස්කරණය කරන්නේ නැතුව ඔක්කොම ටික ලියන්න. ලියලා ওই පොත වහලා මාස කීපයක් තියෙන්න ආරයි. තියලා මාස 3ක් විතර ගියාට පස්සේ අර පොත දිගෑරලා මුල ඉඳන් කියවලා බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් තමන් කරපු පූජාව මොන විදිහේ එකක්ද ඉතින් දැන් මමත් පොතක් අරගෙන සම්පූර්ණයෙන් අර පූජාව කරන්න හිතිච්ච තැන ඉඳලා පූජාව නිම වෙච්ච තැන දක්වා ඔක්කොම ලිව්වා. ලියලා මම පොත වහලා තියලා මාස 3කට විතර පස්සේ අරගෙන කියවලා බලන පස්සේ මටම හිතුණා අනේ මගේ බුද්ධ පූජාව. ඒ මොකද බුදු ගුණ සිහි කිරීම හැර අනිත් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ බුදු ගුණ තියෙලා නැහැ. ඔක්කොම දැන් පහන සකසන්න ඕනේ. ඒකේ දැල්ල කොයි පැත්තටද තියන්නේ? දැල්ල බුදුහාමුදුරන්ගේ පැත්තටද? අනිත් පැත්තටද? එතකොට මලේ නට්ට බුදු පිළිමේ පැත්තරද අනිත් පැත්තරද? එතකොට දැන් ගිලම්පස ටික හදනකොට මේකට සීනි කොච්චර දාන්න ඕනද? ලුණුත් දාන්න ඕන. ලුණු දැම්මෙන් පස්සේ මේකේ ಗುಣ නැති වෙනවද? සීනි දැම්මහන් පස්සේ ಗುಣ නැතන මේක දැන් රස බලනවද නැද්ද? ඔහොම ඔක්කොම જાති හිතලා තියෙනවා. ඊළඟට පහන් වැට සුද්ධ කරනකොට මේවා මේ කවුරුව සුද්ධ කරලා නැහැ. අපි සුද්ධ කරනකම්ම ඉන්නවා. ඊට පස්සේ සුද්ධ කරපුවා ටික එක පැත්තකින් සුද්ධ කරනකොට ඔන්න තව කෙනෙක් ඇවිල්ලා අර පිරිසිදු කරපු එකේ ගිහිල්ලා පහන්තරයක් දාලා පත්තු කරනවා. එතකොට දැන් මේ මම සුද්ධ කරේ මේ මගේ පූජාවට දැන් මේගොල්ලෝ ගිහිල්ලා ඒකේ පහන් පත්තු කරනවා. ඊට පස්සේ දැන් මලුව අතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා වෙනකොට ඔන්න බල්ලෙක් දුවගෙන එනවා. ඌ පන්නන්න පොල්ලක් අරගෙන යනවා. ඊට පස්සේ තව ටිකක් අර වැලි ටික සකස් කරනකොට ආයේ පොඩි දරුවෙක් ඇවිල්ලා කකුලෙන් ඉරි ඇඳගෙන යනවා. ඒකට තරහ යනවා. දැන් මේ විදිහට අර ඔක්කොම ටික ගත්තාම හවස 4 ඉඳලා පහුවදා උදේ 10 විතර වෙනකම් වැඩ ටිකක් කරලා තියෙනවා. ඒවා පිළිවෙලට මට හිතන හැටියට මම ප්‍රියමනාප විදිහට කරන්න උත්සාහ කරලා තියෙනවා. තරහගෙන තියෙනවා, ගැටිලා තියෙනවා, ආයෙ හිත හදාගෙන තියෙනවා. හැබැයි බුදු ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණය හිතට මතු කරගෙන හිත එකඟ වෙච්ච අවස්ථාවක් නැහැ. ඉතින් මට හරි කම්පනයක් ඇති වුණා මේ එතකොට මේ බුද්ධ පූජා මොකද්ද මං කරලා තියෙන්නේ. පස්සේ මගේ ගුරුවරයා මට උපදේශයක් දුන්නා. ඒක ගැන කලකිරෙන්න එපා. ඊළඟ අවුරුද්දෙත් ඔය පූජාව ඔය විදිහටම ලෑස්ති කරා. ලෑස්ති කරලා පූජාව කරන්න කලින් ඔය පොත කියවන්න. කියවලා ඔය අඩුපාඩු ටික සකසාගෙන බුද්ධ පූජාව තියන්න උත්සාහ මම ඊළඟ අවුරුද්දෙත් බුද්ධ පූජාව අර විදිහට සකස් කරලා පොතක් කියවලා ගුරුවරයාත් එක්කත් සාකච්ඡා කරලා නැවත අර පූජාව කළා. කළා නැවතත් පොතක් අරගෙන ආයෙත් එදා දවසේ ඒ පූජාව සම්බන්ධව ලිව්වා. මෙහෙම වාර හතරක් පහක් එක දිගටම එකම බුද්ධ පූජාව කරමින් ඒ බුද්ධ පූජාවේ සිතුවිල්ල පහළ වෙච්ච තැන් ඉඳලා ප්‍රත්‍යවේක්ෂා කරමින් අඩුලුහුඩුකම් සටහන් කරමින් ගුරුවරයා සමග සාකච්ඡා කරමින් ඒ විදිහට කරලා තමයි හරියට බුදුගුණ සිහි කරගෙන ගුණ අවදි වෙන හැටියට බුද්ධ පූජාවක් කරන්නේ කොහොමද කියලා පැවිද්දෙක් හැටියට මමත් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි බුද්ධ පූජාවේ යථාර්ථය කියන පුංචි පොත අපි ලියලා පළ කළේ. ඉතින් ඒ නිසා බුද්ධ පූජාවක් අපට නිකම්ම සද්ධාවෙන් කරන්න පුළුවන්, භක්තියෙන් කරන්න පුළුවන්, පින බලාගෙන කරන්න පුළුවන්, අපලෙදුරු කරන්න කරන්න පුළුවන්. ඔහොම එක එක පදනම් වල කරන්න පුළුවන්. හැබෑවටම ඒ ආමිස පූජාව ප්‍රතිපත්තියට දොරටුවක් වෙන හැටියට ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන මගක් වෙන හැටියට හරියට බුද්ධ පූජාවක් කරන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒකට දීර්ඝ කාලයක් හොඳ කැපවීමකින් හොඳ ප්‍රත්‍යවේක්ෂාවකින් බුදු ගුණ සිහි කරමින් ධර්ම මාර්ගයේ සිහි කරමින් ඒ කටයුත්ත කළොත් විතරයි ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන්න අපට සැබෑ මඟක් විවෘත කරගන්න පුළුවන්. එහෙමයි. ඔබ වහන්සේගේ ජීවන අත්දැකීම් මගින්ම මේක පහදලා දීලා ඔබ වහන්සේගේ නිහතමානීකමට අපි බොහෝම ගරු කරනවා අපේ ස්වාමීන් වහන්සේ. අපි මේ සාකච්ඡා කරමින් යන්නේ ඥාන සංප්‍රයුක්ත ආකාරයෙන් කොහොමද මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කළ යුත්තේ කියන කාරණාව මද විරාමයකට අපි ප්‍රධාන පාරක මැදිරියට සම්බන්ධ වෙනවා අපි ඉක්මනින් එනවා අපිත් සමග රැඳී සිටින්න. දේරුවන් සරණයි ඔබ නැවතත් සම්බන්ධ වන්නේ අපගේ සුපුරුදු තුගත පද විවරණ වැඩසටහන සමගයි අපේ ස්වාමින්වහන්සේ අපිට මේ වෙනකොට පැහැදිලි කරමින් සිටියේ මේ ඥාන සංප්‍රයුක්ත ආකාරයෙන් ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නේ කොහොමද කියලා උන්වහන්සේගේ ජීවිතයේ අත්දැකීමුත් උන්වහන්සේ ඉතාමත් නිහතමානී ආකාරයෙන් අපත් සමග වුවමාරු කරගනිමින් උන්වහන්සේ අපිට මේක අනුකම්පාවෙන් පහදා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ සාකච්ඡාවේදී මට මේ පැන නැගිනු කාරණා දෙකක් තුනක් මම ඔබ වහන්සේගෙන් මතු කරලා ඒ සම්බන්ධව මම විවරණයක් බලාපොරොත්තු වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ අර එක උපාසිකා මාතාවක් ගැන සඳහන් කරා. ඔබ වහන්සේගේ පන්සලට ඇවිල්ලා අර බුදුරජාණන් වහන්සේගේ පිළිමයට වඩා ඉහළින් ඔබ වහන්සේලා ඉන්නවා. ඉතින් එතන ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් එතන කොහෙද බුදුහාමුදුරුවෝ ඉන්නේ? ඉන්නේ. ඒත් එකම ඔබ වහන්සේ දේශනා කරන අපේ ස්වාමීන් වහන්සේ මේ හැම පිළිමයකටම පූජා කර කර කර කර යනවා. ඉතින් බුදුහාමුදුරුව ජීවමානව නෑනේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජයේ මේ එක අන්තයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නැහැ. ඉතින් මේ නැති බුදුහාමුදුරුවන්ට අපි මොකටද මෙච්චර මේ දේවල් කරන්නේ? එතකොට මේ බුද් දැන් සමහර කණ්ඩායම් කියන අපේ ස්වාමීන් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. එතකොට ජීවමාන සංඥාවෙන් තමයි මේක පූජා කරන්න ඕනේ. කෙනෙකුට අපේ ස්වාමීන් වහන්සේ ඕක ගැටෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කිරීමක් අපේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම අරවින්ද මහත්තයා හොඳ කාරණයකට අපි ආවේ. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැනට ජීවමානව නැහැ. උන්වහන්සේගේ ගුණය සලකාගෙනයි අපි මේ පූජා පවත්වන්නේ කියන කාරණය නිර්වුල්ව තේරුම් අරගෙන එහෙම පූජා පවත්වනවා. තව සමහර කෙනෙක් ඉතින් අර විදිහට භක්තිමත්ව නිනව්වක් නැතුව පූජා පවත්වනා ඉන්න පුළුවන්. හැබැයි තව සමහර අය අපිට මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන සංඥාව ඇති කරගෙන ඒ තථාගතයන් වහන්සේට සියලු බුද්ධ උපස්ථාන සිදු කරමින් වන්දනාමාන කරන අවස්ථාව. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා උන්වහන්සේගේ ගුණයට අපි පූජා කරනවා කියලා හිතාගෙන පූජා කිරීම අපට ඒක ඊතරම් ගැටලුවක් නෑ පැහැදිලි කාරණා. එහෙමයි. දැන් අපිට ගැටලුව තියෙන්නේ අර ජීවමාන සංඥාවෙන් සමහර කෙනෙක් අප උපස්ථාන ආදිය සිද්ධ කරනවා. මේක කොච්චර අර්ථ සම්බන්ධද? දැන් මේක බැලූ බැල්මට විකාරයක් වගේ පේනෙන්න පුළුවන්. එහෙමයි. දැන් සමහර තැන්වල අපි දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේට සයනය කරන්නට ඇඳ එහෙමයි. වැඩ ඉන්නට ආසනය, ධර්මාසනය ඊළඟට උන්වහන්සේට පැන් වළඳන්නට භාජනය, මෝදෝණය කරන්නට භාජනය, ඒ උණු පැන්, ඇල් පැන්, ඊළඟට සිවුරු කට්ටලේ අටපිරිකර එතකොට උන්වහන්සේට ඒ අතදෝවණේ කරන්නට padikකම පවා ඒ විදිහට පූජා. එතකොට තව සමහර තැන්වල අපි දැකලා තියෙනවා උන්වහන්සේට පරිහරණය කරන්නට වැසිකිලි කැසිකිලි පවා සකස් කරලා වෙනම මේ බුද්ධ මන්දිරය ඇතුළත සකස් කරලා පූජා කරන තැන්. දැන් එතකොට මේවා බැලුවෙන් පස්සේ නිකන් අන්ධ භක්තියෙන් පුද්ගලාරෝපණය කරගෙන නැති බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්නවා කියලා මනක්කල්පිතව හදාගෙන විකාර රූපී වැඩක් නේද මේ කරන්නේ කියලා සද්ධාව නැති කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙමයි. තව සමහර කෙනෙක් ඊටාම සද්ධාවෙන් ඒ තුල භක්තිමත්ව කටයුතු කරන්න පුළුවන්. එතකොට දැන් අරවින්ද මහත්මයා අහන්නේ මෙහි තියෙන ධර්මානුකූල පදනම මොකද්ද කියලා. එහෙමයි අපි එතකොට අපි දැන් මේක මේ විදිහෙන් තේරුම් ගන්නට ඕන. නැති බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියන අදහස පෙරදරි කරගෙන හුදු සද්ධා මාත්‍රිකව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එතන සද්ධාව වැඩෙනවා හැබැයි බොහෝ ගැටලු මතුවෙන්න පුළුවන් ඒ කියන්නේ එහෙම හිතාගෙන කටයුතු කරනකොට තමයි ඊයේ මම පූජාව තිබ්බා අද මට තියන්න බැරි වුණා එතකොට මට පව් සිද්ධ වෙනවද ආදී ගැටලු මතුවෙන්නේ එහෙමයි හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත් උන්වහන්සේ පිළිබඳව ජීවමාන සංඥාවෙන් වත්පිළිවෙත් කිරීම සද්ධාව පමණක් නෙමෙයි ප්‍රඥාවත් පාදක කරගෙනත් අපිට කරන්න එහෙමයි. ඒ කොහොමද? ඒක දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාලයක් ගත වෙන තෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇල්පැන් ටික උණු පැන් ටික තැම්පත් කරලා පහන් දැල්වලා ඒ කටයුතු උන්වහන්සේගේ ගන්ධ කුටිය සිදු කළ බව සඳහන්. එහෙම අවසර අපේ සාමනාස පොඩි බාධා කිරීමක්. මේ ප්‍රඥාව නැති තැන එතකොට අපි පනවාගන්නේ නීති රාමුවක් නේද? ප්‍රඥාව නැති තැන අපිට නීතියක් වෙන්නත් පුළුවන් සද්ධා මාත්‍රික වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ අපිට ප්‍රඥාව අඩු වෙන්න අඩු වෙන්න අපි භක්තිමත් වැඩපිළිවෙල. දැන් අපි හිතමුකෝ දැන් දේවවාදී ආගම්වල එහෙම තමන්ට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද කියන එක ගොඩක් දුර හිතන්නේ නැහැ. නමුත් අර දෙවියන් උදෙසා කැප කර යුතු දේ කැප නොකළොත් අපිට මේ හානිය වෙනවා කියන බයට කියලා බයක් තියෙනවා. එහෙමයි. ඊළඟට සමහරු ඒ වෙනුවෙන් තමන් ලොකු පරිත්‍යාගයන් කරනවා. දැන් සමහරව කටු ගහලා එල්ලලා ඒ විදිහට ලොකු කැපකිරීම කරනවා. ඉතින් ඒ භක්ති භක්තිවාදය තුල. ඒ වගේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්තිමත් වුණොත් ඒතනත්තා ගොඩාක් කැපකිරීම කරන්න පුළුවන්. හැබැයි ඒ සද්ධා මූලික බවත් අපට ඒක තේරුමක් නැති වැඩක් කියලා බැහැර කරන්න බෑ. හැබැයි සද්ධා මාත්‍රිකවර ප්‍රඥාවෙන් තොර වුණාම යම් යම් ගැටලු මතුවෙනවා. ගැටලු මතුවෙනවා කියලා කියන්නේ තමන්ගේ කුසල් සිත නිවැරදිව පවත්වා ගන්නට බැරුව යම් යම් අරුබුද මතුවෙන්නට පුළුවන්. හැබැයි ඒ සද්ධා මාත්‍රිකව ඒක කරගෙන යාම අපිට බැහැර කරන්න බෑ. මොකද මේ නිර්වාණගාමිනී මාර්ගය තුල සද්ධාව මුල් කරගෙන යන පිරිසකුත් ඉන්නවා. සාමාන්‍ය පමණක් නෙවෙයි බුදු වෙන්නට යන බෝසත්වරු පවා කොටස් තුනකට බෙදෙනවා සද්ධාධික බෝසත්වරු, වීරයාධික බෝසත්වරු සහ ප්‍රඥාධික බෝසත්වරු. එහෙමයි. එතකොට බුදු වෙන්නටයි යන්නේ. ඒ බුදු වෙන්නට යන ගමන සමහර කෙනෙක් ප්‍රඥා මූලික වෙනවා, සමහර කෙනෙක් සද්ධා මූලික වෙනවා. සද්ධා මූලිකව යන කෙනත් සර්වඥතා ඥානය සාක්ෂාත් කරනවා යම් දිනක. එහෙමයි. ඒ නිසා අපිට සද්ධා මූලික බව බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. සද්ධා මූලික බව බොහෝ ගැටලු ඇති කරන්න පුළුවන්. හැබැයි එයාට ඒක ගුණ අවදි කරගෙන ප්‍රඥාව වඩව ඒක මාවතක් වෙනවා. එහෙමයි. එහෙමයි. දැන් එතකොට අපේ ස්වාමීන් කෙනෙක් හිතුවොත් දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා මම හිතන්න ඕනේද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන නැහැ. ඔව්. එතකොට මම කොහොමද හැසිරෙන්න ඕනේ? අපි පොඩ්ඩක් ඒක විග්‍රහ කරලා ඒක ඒක ඉතාම වැදගත් කාරණයක්. දැන් තමන් ඒක කොහොමද කරන්නේ කියන එක තීරණය කරගත යුත්තේ තම තමන්ගේ පරමාර්ථය කොමක්ද කියන කාරණයක් එක්ක. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙක් හෝ අනාගත බුද්ධ ශාසනයක අපි හිතමු බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුරක් ප්‍රාර්ථනා කරනවා කියලා. මම අනාගතේ බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායක වෙනවා. එහෙම. එතකොට එහෙම පැතුමක් තියෙන කෙනෙකුට අනාගතයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න නම් දැන් මම පුහුණු වෙන්න ඕනේ සදා. එහෙමයි. එතකොට දැන් මට ජීවමාන බුදුහාමුදුරුව හමු වෙලා නැතිනම් දැන් මේ පිරිනුවන් පාවදාලා බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා කියන සංඥාව මගේ මනසේ ඇති කරගෙන මට උදේ හවස වත්පිළිවෙත් කරන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒ භික්ෂුව හෝ ඒ ගිහියා ඒ කරන වතාවත අර විදිහට ඇඳ පුටු තැම්පත් කරලා වැසිකිලි කැසිකිලි සකස් කරලා බුදුරජාණන් වහන්සේට උදෑසන මෝදෝවණේ කරන්න ආරාධනා කරලා උණු පැන් ඇල්පැන් පූජා කරලා ඊට පස්සේ දැහැටි කూరు පූජා කරලා සිවුරු පිරිකර පූජා කරලා ඊට පස්සේ දානේ පූජා කරලා මෙහෙම දවස මුළුල්ලේම ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්. එතකොට කෙනෙක් බාහිරින් බැලූ බැල්මට විකාරයක් වගේ දකින්න පුළුවන්. නමුත් උන්වහන්සේ හෝ ඒ දායකයා ඒ තමන්ගේ සසර පැතුමත් එක්කලා බුද්ධ ශාසනයක බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායක වෙන්නට තමන්ගේ චර්යාව ප්‍රගුණ කරනවා වෙන්නත් පුළුවන්. එහෙම අපි. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම කරනවා නම් ඒක මහා ප්‍රාර්ථනාවක් එක්කලා කරන ඥාන සංප්‍රයුක්ත ක්‍රියාව. ඒක අපිට කොහොමවත් බැහැර කරන්න බෑ. අපිට අපිට මේ මේ පුද්ගලයාගේ මානසික ශ්‍රද්ධාව මනින්න බෑ. මනින්න බෑ. මේ මේ කටයුත්ත කරන්නේ සද්ධාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා අපිට එකපාරට බැලුම් බැලමට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අපි අර මුලිනුත් සිහිපත් කළේ මේ ධර්ම මාර්ගය තුල අනිත් කෙනා වැඳුම් පිදුම් කරන්නේ මොන අදහසින්ද කියලා අපිට විවේචනය කරන්න පහසු නැහැ. එහෙමයි. හැබැයි මම මේක කරන්නේ මොන අදහසින්ද කියලා අපිට ටිකක් නුවණින් කල්පනා කරලා සද්ධාවත් එක්ක ප්‍රඥාවත් මුසු කරගෙන තම තමන්ගේ ප්‍රාර්ථනා හරියට හඳුනාගෙන තමන් මේ බුද්ධ පූජාව කළ යුත්තේ ජීවමාන සංඥාවෙන්ද එහෙම නැත්නම් බුදු ගුණය පමණක් සිහි කරගෙනද මේක කරන්න ඕන කියලා අපට අවස්ථාවෝචිතව තීරණය කරගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට දැන් අපි දන්න ඇතම් ස්වාමීන් වහන්සේලා ඉන්නෝ. උන්වහන්සේලා ලොකු කැපකිරීමක් කරලා මේ විදිහට බුද්ධ උපස්ථාන කරනවා. දැන් මේ මේ කිට්ටුව විහාරස්ථානයක එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් දවසක් මට කතා කරලා කිව්වා හාමුදුරනේ මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් දිනපතා උපස්ථාන කරනවා බුදු මැදුරේ ධාතු මන්දිරේ ඉඳලා බුදු මැදුරට වෙනම උන්වහන්සේ පාවඩයක් එළනවා පාවඩයක් එළලා පාන්දර බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන උන්වහන්සේ අර ධාතු මන්දිරේ වැඩ ඉන්නවා කියන සංඥාවේ දැන් මේ තථාගතයන් වහන්සේ දානය සඳහා වැඩම කරන සේක්වා කියලා ආරාධනා කරලා පාදෝවණය කරන්න පෑන් තියලා පාවඩ එලලා ඊට පස්සේ මුතු කුඩයක් අල්ලගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ දානශාලාවට වැඩම වුණා කියන අදහසින් උන්වහන්සේ වැඩම කරගෙන යනවා. එහෙම ගිහිල්ලා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියන අදහසින් අර දානේ ආදිය පූජා කරනවා. එතකොට දැන් මේ කටයුතු ටික කරගෙන යනකොට එක එක්කෙනා මේවා ගැන විවේචනය කරනවා. ඉතින් උන්වහන්සේ මගෙන් ඇහුවා හාමුදුරුවනේ ඉතින් මේ එක එක්කෙනා මේවා ගැන විවේචනය කරනවා ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ? පස්සේ මං කිව්වා කවුරු විවේචනය කළත් ඔබ වහන්සේ කරන කටයුත්ත නවත්තන්න එපා. එහෙමයි. හැබැයි අවිචාරවත්ව කටයුතු කරන්නේ නැතුව ඔබ වහන්සේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් ওই ක්‍රියාව දකින ගොඩක් සමහරුන්ට හිතෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ නිකන් මේ විකාර වැඩක් කරනවා. වැඩක් කරන්න කියලා. මේක නෙමෙයි නේද ප්‍රවිජ්ජාව. මේක නේද පැවිදි බවට මේක නෙමෙයිනේ විය යුත්තේ. විය යුත්තේ. මීට වඩා සංසාරේ කෙලවර කරගන්න පැත්ත කරලා භාවනා කරන එක නේද කරන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන්. ඉතින් මම උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේට වැදගත් වෙන්නේ අනිත් අය මොකද්ද කියන්නේ කියන එක නෙමෙයි. ඔබ වහන්සේ මොකක් හිතාගෙනද මේක කරන්නේ කරන කියන එක. ඒ නිසා ඔබ වහන්සේ තමන්ගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරන අනුන්ට උත්තර දෙන්න නෙමෙයි. තමන්ගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකෙන් මම වඩවන්නේ මොකද්ද? මේකෙන් මගේ සද්ධාවද වැඩෙන්නේ ප්‍රඥාවද වැඩෙන්නේ? මම මේ භක්ති මාත්‍ර කටයුත්තක්ද කරන්න මේක ප්‍රතිපදාවට සහායක් හැටියටද මම මේ කටයුත්ත කරන්නේ. අන්න ඒ විදිහට ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මොකද්ද මේ කරන්න කියලා. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා එතන ಗುಣ නුවණ අවදි වෙන හැටියට ওই වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා "හාමුදුරනේ මම ඉස්සල්ලා පාසලක වැඩ කළා ගුරුවරයෙක් හැටියට. දැන් මම ඒ පාසලෙන් ගුරුපත් වීමනොත් අයින් වුණා. ඇයි අයින් වුණේ මට මේ බුද්ධ උපස්ථාන ටික අඛණ්ඩව කරගෙන යන්න ඕන නිසා. ඉතින් මම කිව්වා ඒක හරිම විශිෂ්ටයි. තරුණ භික්ෂුන් වහන්සේ නමක් ගැන දැන් අද හුඟක් අපට තරුණ යතිවරයන් වහන්සේලා හමු වෙනවා සද්ධා මාත්‍රයක් අඩුයි. ඉතින් එහෙම අයගෙන් අපිට ලොකු මේ ඥාන සංප්‍රයුක්ත බව සාසනික ප්‍රතිපදාවක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සද්ධා බීජං මේ මේ සාසනික ප්‍රතිපදාවේ සද්ධාව තමයි මූල බීජය වෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් වැඩුණු ප්‍රඥාවක් නැතත් සද්ධා මාත්‍රිකව හරි බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් වැඳුම් පිදුම් කරනවා නම් ඒක ඒතනත්තාට අලාභයක් නෙමෙයි ලාභයක්මයි. ඒ තුලින් ඒ තනත්තාට ප්‍රඥාව ගුණ නුවණ අවදි කරගන්නට මගක් සැලසෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට තමන් කරන ඒ බුද්ධ වන්දනාව, බුද්ධ උපස්ථානය ඥාන සංප්‍රයුක්තව ප්‍රඥාව අවදි කරගෙන මොන අදහසින්ද කරන්නේ මොන පැතුමක් එක්කද කරන්නේ මේක තුලින් මගේ ගුණනුවණ වැඩෙන්නේ කොහොමද කියලා ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් එක කරන්න පුළුවන් නම් ඒතනත්තාට ඒක ප්‍රායෝගික භාවනා මාර්ගයක් හැටියට ප්‍රායෝගික කමටහනක් හැටියට අපි අර පෙර දිනේ කතා කළා වගේ අර පුලින තූපිය තෙරුන් වහන්සේ පෙර භවයේ තාපසයෙක් හැටියට ඉන්නකොට අර දෑතින් වැලිගොඩ සකස් කරලා ඒකට වැඳුම් පිදුම් කිරීම තුළ උන්වහන්සේගේ ප්‍රතිපත්තියට ලොකු ශක්තියක් ලැබුණා. තමන්ගේ මනසේ රාග ద్వේෂ මෝහ ආදී මතුවෙනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මගේ හදවතේ වැඩ ඉන්නවා මං උන්වහන්සේත් එක්කයි කටයුතු කරන්නේ ඒ නිසා මේක මට යෝග්‍ය නැහැ කියලා වහාම ඒ කෙලෙස් ධර්ම දුරු කරන්න උන්වහන්සේට ලොකු අනුබලයක් ලැබුණා. ඉතින් දිවා රාත්‍රී රාග ద్వේෂ මෝහ ආදීන් පෙළෙන ඒ ක්ලේශ ධර්ම අකුසල ධර්මත් එක්ක ව්‍යාකූල වෙලා රටේ ලෝකෙත් එක්ක ගැටි ගැටි අනුන්ට ද්වේෂ කර කර ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සද්ධාවෙන් ගෞරවයෙන් අර විදිහට උපස්ථාන කරන කෙනෙකුගේ කෙලෙස් යටපත් වෙනවා සද්ධාව සහ ගුණය වැඩෙනවා වීරය වැඩෙනවා අදිෂ්ඨානය වැඩෙනවා එතකොට තමන්ට තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඉතින් දැන් ওই ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් කියන අය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියලා හඳුනාගෙනද කටයුතු කරන්න කියලා සමහරලාට අපට ගැටලුවක් මතුවෙනවා. ප්‍රතිපත්තිය කියලා කියන්නේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන දියුණු කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. එහෙමයි. ඉතින් අපට අර බුද්ධ උපස්ථානය තුල බුද්ධ වන්දනාව තුල අපේ මනසේ රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, උකටලි බව ආදී මේ දුර්ගුණ අපේ මනසින් දුර වෙනවයි කියලා දැනෙනවා නම් ඒ බුද්ධ පූජාව, ඒ බුද්ධ වන්දනාව ප්‍රතිපත්තියට සහාය වෙලා තියෙනවා. ඊළඟට තමන්ගේ මනසේ අදිෂ්ඨානය, වීර්ය, කාර්යක්ෂම භාවය, විමසිලිමත් බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ගෞරවය මේවා වැඩෙනවා නම් ඒ ඒ බුද්ධ පූජාව තුළින් තමන්ගේ මනසේ ප්‍රතිපත්තිමේ කරුණු වැඩිලා තියෙනවා කියලා තමන්ට සතුටු වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන හිතමින් කල්පනා කරමින් වැඳුම් පිදුම් කරනකොට තමන්ගේ මනස ප්‍රඥාවට බර වෙනවා කියලා තමන්ට දැනෙනවා නම් ඒ ආමස පූජාව ප්‍රතිපත්තියට උදව් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන සංඥාවෙන් යම් කිසි කෙනෙකුට පූජා කරන්නට පුළුවන් නම් ඒකත් ශ්‍රේෂ්ඨයි. හැබැයි මොන අදහසින් මොන පදනමක් මත මොන අරමුණකින්ද මේක කරන්න කියලා හරියට දැනගෙන. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා උන්වහන්සේ දැනට ජීවමානව නැහැ. නමුත් උන්වහන්සේගේ ගුණයට මම මේ වන්දනාමාන කරනවා කියන අදහසින් පූජා කරන්න පුළුවන් ඒකත් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔය දෙකෙන් මොන පදනම මතද තමන් බුද්ධ වන්දනාව කරන්න කියන එක තමන්ට රුචි විදිහට තමන්ගේ සිතුම් පැතුම් වලට අනුව තීරණය කරන්න පුළුවන්. ඒ කවර ආකාරයෙන් වන්දනා කළා වුණත් ඒ තුල තමන් නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙනවා නම් ඒ ආමිස පූජාව ප්‍රතිපත්තියට ඉතා ශක්තිමත් පදනමක් වෙනවා. එහෙමයි ප්‍රසන්න. දැන් අපි ප්‍රතිපත්ති ගරුකයි අපි ප්‍රතිපත්තියේ ඉන්නවා කියලා කීවීම මේ ආමිසයේ අතහැරීමක්වත් බුදු පිළිම මේ ආදී වන්දනා කිරීම නැති කිරීමක්වත් මේ කාරණාවක් නෙමෙයි. මේ ප්‍රතිපත්තිය කියන්නේ තෘෂ්ණාවෙන් මේ අල්ලා නොගැනීමත් මෝඩකමින් මේට නොබැඳීමත් අතර තමාව ගවේෂණය කරගෙන ගමන් කිරීමක්. ඒක තමයි ප්‍රතිපත්තිමය මාර්ගය. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අදත් අපිට ඉතාමත් වටිනා දහම් කාරණා රාශියක් අප කෙරෙහි අනුකම්පාවෙන් විග්‍රහ කරලා දුන්නා. අදට අපේ වැඩසටහන වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. අපි ඔබ වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා අපේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික සේවාව තව දුරටත් ශක්තිමත්ව සිදු කර ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව සියලු සම්මියන් දෘෂ්ටික දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබේවා කියලා අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සියස මාධ්‍ය කණ්ඩායම සියස මාධ්‍ය කණ්ඩායමේ සභාපතිතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ අවකාශය සකස් කරලා දුන්නට සියසත් එක්ක සම්බන්ධ වෙන ඔබටත් අපි ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දානමේ කුසලයේ විපාකයෙන් මේ සංසාරේ ඔබ ඔබතුමන්ලා ඔබතුමීලා ප්‍රාර්ථනා කරන්නේ බෝධියටපත් වීමට කුසල හේතුවක්ම වේවා කියලා. නැවතත් තුපුරුදු ලෙස ලබන සතියේ මෙවන් හරවත් දහම් සාකච්ඡාවකින් අප ඔබගේ ආලින්දයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අද අප ඔබගේ නිවසින් සමුගන්නවා නැවත හමු වෙනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි